සම්මා සම්බුදු සරණයි සිරු දනාතම බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් වශයෙන් පටිගත කරමින් මුළු ලෝකයටම sannivedanaya කරන දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සධර්මදේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු කබුරු පිටිය මූලික රෝහලේ සේවයෙන් යුතු දන්ත වෛද්‍ය MKK කරුණාතිලක මහතා සහ අකුරැස්ස ක්‍රාපි අධ්‍යලිපිනේ පදිංචි එල්.එම්. සන්ධ්‍යා ශිරාණි මහත්මිය යන පින්වත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ. එසේනම් මෙතැන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දිවාතප්පති ආදිච්ඡෝ රත්තිං ආභාති චන්දිමා සන්නද්දෝ කට්ටියෝ තප්පති ජාය තප්පති බ්‍රාහ්මනෝ අත සම්බ මහෝරත්තිං බුද්ධෝ තපති තේජසාති සදාවත් වාසනාවන්ත පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ පහදා දුන්න විශේෂ ධර්ම දේශනාවකට ඇති ගාථාවක් මේ ඉදිරිපත් කළේ. මේ ගාථාවම වාතිකාවේ රජතුමා මේ වෙලාව සනිටුහන් කරන්න උපමාවක් කියන්න කියලා ඇමතිවරයාගෙන් ඉල්ලුවාම ඔන්න ඔය ගාථාවත් මේ රුවන්වැලි මහා සෑයේදී ඒ ඇමතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. පුරාතන ජනතාවට ධම්මපද පාළිය කටපාඩම් සතිපට්ඨාන සූත්‍රය පිරවානා පොත් වහන්සේ කටපාඩම් තිබුණා වර්තමානයේ මොකුත් නැහැ දැන් මේ වාතිකාවය රජතුමත් ඒ අමාත්‍යවරයාත් මේ ගාථාව දන්න බව පැහැදිලි එතකොට අද මේ පින්නතුල්ලා තන්පත් වේ සිටින්නේ සුවිශේෂී තැනකමයි. එනම් රුවන් වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ මළුව. මේ වගේ සෑයක් ලෝකෙම නැහැ. අසහාය අසදුස මහචේතී කියලා තමයි මේ සෑය හඳුන්වන්නේ. ද්‍රෝණයක් ਸਰුවක්ඥ ධාතුන් වහන්සේ වැඩෙන්න ධාතුන් වහන්සල වැඩිම ප්‍රමාණයක් වැඩින්න සෑය මේ රුවන්වැලි මහා සෑය. එතනදී මේ පවත්වන ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ කඹුරු පිටිය මූලික රෝහලේ සේවයේ නියුතු දන්ත වෛද්‍ය එම්.ඒ.කේ. කරුණාතිලක මහත්මයා සහ අකුරැස්ස ක්‍රාපියන්ද අංක 229 ඒ ලිපිනේ පදිංචි එල්.එම්. සන්ධ්‍යා ස්තිරානි මහත්මිය යන පින්නතුල්ලා විසින් තමයි මේ ලෝකයා හැමෝට විසුරුවා හරින ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ බෞද්ධයා රූපවාහිනය ආරම්භ කරපු නිසා ලංකාවෙත් ලෝකෙත් බණහන සංඛ්‍යාව වැඩි වුණා. භාවනා කරන සංඛ්‍යාව වැඩි වුණා. පන්සිල් රකින, පොය අටසිල් රකින, බුදුන් වඳින අතිවිශාල පිරිසක් ඇති වුණා. ලංකාවේ ජනතාවට නම් බනහන්න පුළුවන් පිටරටවල් වල ඉන්න අපේ බෞද්ධ ජනතාවට බනහන්න ක්‍රමයක් නැහැ. අද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ පැය 24ෙහිම ඕනනම් බනහන්න පුළුවන්. මේ පින්නතුන්ලටත් පුළුවන්. එහෙමනම් අපේ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ කළ සේවය අමිරයි ඒ නිසා තමයි අද මේ පින්නතුන්ලාටත් ලෝකයටම බණක් කියවන්න ලැබුණ. ඒ වැය කරපු ධනය, කාලය, ශ්‍රමය තොලින් ලැබෙන පිනස් සීමාවක් නැහැ. බණහන සංඛ්‍යාව වැඩි නිසා Tamanට ලැබෙන පිනක් සීමාවක් නැහැ. ඒ අනුව දායකත්වයේ දරන පින්නතුන්ලා බොහෝම සන්තෝෂයටපත් වෙන්නට ඕන. අතිමහත් පින්කමක් කරගන්නට වාසනාව ලැබුණයි කියලා. අභාව ප්‍රාර්ථඥාතීන්ද පින් පිණිස අද ජන්මදිනේ සීපත් කරන සන්ධ්‍යා ශිරාණි මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පවුලේ සුජීවත් වෙන හැමෝටම ආශිර්වාද කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. පින්දීමටත් ජන්මදින සීපත් කිරීමටත් ආශිර්වාද කිරීමටත් සුදුසුම තැනකට මේ ආවේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වඳින පුදන සෑය. නානාවිද පූජාවන් පවත්වන සුවිශේෂී සෑරදුන් වහන්සේ. ඒ වගේම පන්සිල් අටසිල් දසසිල් රකින්න වන භාවනා කරන සුවිශේෂී සෑමලුවා. දිනපතාම සෑරදුන් වහන්සේද කප්රුක් රාසියක් පළඳනවා. ඒ අනුව බලන්න කොයි තරං වැදගත්. මේ පින්නතුන්ලා තමන්ගේ ධනය වැය කරලා හැමෝටම අතගස්වලා හේවිසිනාද මධ්‍යේ පැදකුම් කරලා ඒ වඩමවා ගන්නට යෙදුන කප්රුක හෙවත් කංචුකය සෑරදුන් වහන්සේට සාධනාද මද්දී පැළඳෙව්ව. සංසාරට මේ පින ඇති. නිවන් දකිනා ජාති දක්වාම සතරපායාදී දුකකට යන්න ඇතු සුගතියක ඉඳලා නිවන් පසක් කරන්න පුළුවන්. අපේ බුදුදහමේ අපදාන පාලයේ සඳහන් වෙනවා සුමේද බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මේ වගේ කංචුක පූජාවක් පවත්වලා තියෙනවා. කප්ප්‍ර පූජාව කංචුක පූජාව මේ දෙකම එකයි. කප්පරුක්කීය තේරාපදානය කියන්නේ ඒකට. කප්පරුක්කීය නැමැති මහරහතන් වහන්සේ තමයි මේ කතාව කියන්නේ. ඒ ශාසනයේදී බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සෑරදුන් වහන්සේට කප්රුකක් පැළඳවීමේ පින හේතු කරගෙන පුරා කල්ප 94ක් පුරා කල්ප 94ක් තමන් වහන්සේ වාසය කළේ මනුලොව දෙව්ලොව බඹලොව කියලා සඳහන් කරනවා අපායාදී දුකක් කිසි කලකපත් නොවන බවත් ඒ රහතන් වහන්සේ කියන්නේ බලන්න එතකොට මේ කප්‍රක පූජාවේ පින රහත් වී නිවන් දක්නා જાති දක්වාම ඵල විපාක දෙන පූජාවක් හැමෝටම බෑ පූජ කරන්න මේ පූජාවකට අත ගැහුවත් හොඳටම ඇති අනේ අසවලානම් කප්‍රකක් පූජ කළා මට බෑ එහෙම කවදාකවත් හිතන්න එපා චිත්ත සම්පත්තියයි ප්‍රධාන එහෙමනම් හැමෝම මේ කංචුකයේ තතගසපු නිසා හැමෝටම මේ පූජාවේ අනුහස් හම්බ වෙන තමන්ගේ හිත හොඳ නම් පමණයි. හිත පිරිසුදු වෙන්න තමයි මේ පූජාවන් කරන්න ඕන. එතකොට බලය වැඩි. කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් මහරහතුන් වහන්සේ සමග මේ සෑරදුන් වහන්සේ ළඟට වැඩම කරන සමවස්වයෙන් වැඩ හිටියා. කොණාගමන බුදුරජාණන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා සමවස් සෝයෙන් වැඩ හිටපු තැනක් මේ සෑරදුන් වහන්සේ පිහිටුවල තිබේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේ සමගයි මෙතන සමවස්සෝයෙන් වැඩ සිටි. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේ සමග මෙතන සමවස්සෝයෙන් වැඩ සිටියා. ඒ වැඩ ඉඳලා මේ පූජනීය තන බාර දුන්න විශාල කියලා දිව රාජයෙකුට විශාල මතක තියාගන්න. ඒ දිව්‍ය රාජයා තමයි අදත් මෙතන බලාගෙන රැකවරණය සලසා දෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේම පවරුපු කෙනෙක්. ඊළඟට මේ සෑරදුන් වහන්සේ දේවානම් පීතිස්ස රජ්ජුරෝ හදන්න සෝදානම් වුණ ඒකට මිහිඳු මහරහතන් වහන්සේගෙන් අවසරයක් හම්බුන්නේ මේ සෑය සකස් කරන කෙනා අනාගතයේ පහළෙන ඔබගේ මොනබුරෙක් හැටියට දුටුගැමුණු නමින් ඉපදන අන්‍යතුමාගේ රාජ්‍ය කාලේ මේ සෑරදුන් වහන්සේ ගොඩනංවන බව ප්‍රකාශ කළා සටහන් තබල තිබර එහා සිලාලේ ගල්කනෝ මුදුනේ. ඒ අනුව සලකා බැලුහාම මේ සෑරදුන් වහන්සේ අති විශාල සෑයක් හැටියට ගොඩනං වල හැමෝටම වැඳුම් පිදුම් කිරීමට සලස්වලා දුන්නේ දුටුගැමුණු මහරජතුමා. අද එතුමා දෙව්ලෝ මහා පින්වතෙක් හැටියට තේජාන්විත බලවතෙක් හැටියට තමයි එතුමා අද දෙව්ලොව වාසය කරන්නේ. මේ සෑයට වැඳව පුදපු අතිවිශාල පිරිසක් දෙව්ලොව මහා දිව්‍ය සම්පත් විඳිනවා. සද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් චිත්තප්‍රසාදේ යුක්තව මේ සෑරදුන් වහන්සේට කවුරුත් වන්දනා කරන්න. දනගහල නලර බිම තියලම වන්දනාමාන කිරීමට හුරු පුරුදු වෙන්න ඕන. බොහෝ දෙනා එනව වටේ කැරකෙනව යනවා මිසක් වඳින්නේ පුදන්නේ නැහැ ඒක හොඳ මදි. ආවේ රුවන්වැලි මහසෑය වඳින්න නම් දනගහල නලල බිම තියලා වැඳලා ගාථ කියලා වන්දනාමාන කිරීමට කවුරුත් හුරු පුරුදු වෙන්න ඕන. ඒකයි වන්දනාව කියලා කියන්නේ. ප්‍රදක්ෂිනා කළ ගියාට මදි. එක වෙලාවක් වාඩි වෙලා මේ මළුවේ වැඳුම් පිදුම් කරන්න ඕන. මේ මළුවේ ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටපු මළුවක්. ඒ අනුව අපි මේ වාඩි වෙලා ඉන්න එකත් කොච්චර සැනසුමක්ද බලන්න. මේ වගේ පරිසරයක් හොයාගන්න එක ලේසි පහසු නෑ ලෝකෙම. ඒ අනුව අපි වාසය කරන භූමිය වාසනාවන්ත භූමියක් මහේසාක්‍ය භූමියක් හැටියට සැලකන්න ඕනේ. පුළුවන් පුළුවන් වෙලාවට ඇවිල්ලා නිදහසේ වන්දනාමාන කරලා යන්න කවුරුත් පුරුදු පුහුණු වෙන්නට ඕන. මේ තරම් වටිනවා මේ ජයශ්‍රී මහා බෝධියත් රුවන්වැලි මහසෑය. පිටහා වස්තුවක් ලංකාවේ තව නැහැ. ඒ තරම් බලගතුම භූමියක් මහමෙවුනා උයන එදා මිහිඳු මහරහතන් වහන්සේ ආරම්භ කරපු මේ ශාසන ව්‍යායාමය කලක් විනාශ වී තිබුණ දැන් පුනරුදයක් ඇති වෙලා අද වෙනකන් මේ ශාසනය ව්‍යාප්ත වෙලා බබලමින් පවතිනවා. ඒ කාල වකවානුවේ තමයි ඔබ අප හැමදෙනාමත් මේ ලෝකෙ ඉපදෙලා විශේෂයෙන් ලංකාවේ ඉපදෙලා බෞද්ධයන් අතර ඉපදෙලාද මේසා විශාල පින්කම් කරන්න. සංසාරෙටම ප්‍රමාණවත් විදිහට පින් කරගෙන මෙතනින් යන්න ඕන නැවත මිනිස්සෙක් වෙයි මනුලොවට ඒ කියලා හිතන්න අමාරුයි. එනිසා පුළුවන් තරම් පින් කළ මේ බුදු සසුනේදීම අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න ලැබේවා කියලා දොස්තර මහත්මයා ඇතුළු හැමෝම ප්‍රාර්ථනා කරගන්න ඕන. දවසක් ආනන්ද මහරහතන් ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දවල් කාලයට සූර්යා බබලෙනවා. රාත්‍රී කාලයට චන්ද්‍රයා බබලෙනවා. සිවුරඟ සේනාවත් එක්ක රාජාභරණයෙන් සැරසුන මහරජතුමා ඒ වෙලාවට විශාල බබලීමක් තිබෙනවා. රහතන් වහන්සේ නිරෝධ සමාපatti ඉන්නකොට බබලීමක් තියෙනවා. ඒවා ස්වාමීනි ඒ ඒ වෙලාවට පමණයි. උදේ දමල් රාත්‍රී බබලෙන්නේ කවරක්ද කොමක්ද කියලා මෙන්න මේ ප්‍රශ්නය ඇහුවා. ඒ වෙනකොට සූර්යා බැස යෑම, චන්ද්‍රයා උදාපත් වීම, කොසල් මහ රජතුමාගේ පැමිණීම, රහතන් වහන්සේ නමක් නිරෝධ සමවතේ සිටීම ඔය අවස්ථා හතර තිබුණා. අන්නේ කරුණු හතර ඉදිරිපත් කරමින් තමයි ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඔය කියන ප්‍රශ්නේ ගෙනාවේ. අන්නේ ප්‍රශ්නේද පිළිතුරක් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. දිවාතපති ආදිච්ඡෝ රත්තිං ආභාති චන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ජායි තපති බ්‍රාහ්මනෝ අත සම්බ මහෝ රත්තිං බුද්ධෝ තපති තේජසා අන්න උත්තරේ ආනන්දය දමල් කාලයට සූරයා බැබලීම සැබෑව. රාත්‍රියද පුරපසළොස්වක කිට්ටු වෙනකොට චන්ද්‍රයාගේ බැබලීම එකක් සැබෑව. කොසල් මහා රජතුමාගේ සම්ප්‍රාප්තිය රාජාභරණ සහිතව සිවුරඟ සේනාවත් එක්ක පැමිණීමෙන් ලොකු බැබලීමක් තිබෙනවා. ඊළඟට රහතන් වහන්සේ Nirodha Samapattiයේ වැඩෙදීම ඒ වෙලාවේ බබලීමක් තිබෙනවා. ඒක සැබෑව. අත සම්බමහෝ රත්තින් ඒ සියල්ලටම වඩා උදේ දවල් රාත්‍රී බබලෙන්නේ බුද්ධෝ තපදි තේජසා බුදුරජාණන් වහන්සේ පංච තේජසකින් බබලෙනවා කියලා දේශනා කළා. බුදු කෙනෙක් පංච තේජසකින් උදේ දවල් රාත්‍රී බබලෙනවා. වෙලාවක් කලාවක් නෑ බලන්න බලේ කොහොමද කියලා. බුද්ධෝ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා ලෝකයාට දේශනා කරපු තුමා. කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ওই උත්තරේ දෙන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාට චතුරාර්ය සත්‍යයේ ධර්මයේ දේශනා කරපු තුමාට බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කරලා සෝවිසි අසංකේයයක් අමහා මහ නිවනටපත් කළා. පොඩි ගානක්ද බලන්න. සෝවිසි අසංකේයයක් නිවන් සම්පත් ලබා ගත්තේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා. දෙව්ලොවට ගිය සංඛ්‍යාව බඹලොවට ගිය සංඛ්‍යාවත් පින්වත් අප්‍රමාණයි. ඔබ අප සියලු දෙනාම ඒ අනුව කල්පනා කළ සතුටු වෙන්න ඕන පංච තේජසකින් බබලෙන ලෞතුරා බුදු කෙනෙක් තමයි අපට හම්බුනේ. මොනවද මේ පංච තේජස කියලා අපි බලමු. සීල තේජස බුදුරජාණන් වහන්සේගේ සීලය මෙපමණයි කියන්නට බෑ අප්‍රමාණ සීලයකින් බබලෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දිනෝදාක් ජනතාව වඳිනවා බෞද්ධෝද බෞද්ධෝද දෙවියෝද බ්‍රහ්මයෝද නාග සුපන්යෝද යක්ෂ රාක්ෂසාදීන්ද හැම කෙනෙකුම බුදු කෙනෙක් ළඟට ආවොත් වඳිනවා එහෙමත් කෙනෙක් තමයි වඳින්න නැතුව යන්නේ. තමන්ගේ ගෞරව ආදරය පුද කරලා පූජා සත්කාර පවත්වනවා බුදුරජාණන් වහන්සේගේ සීල ගුණයට. ලෝකෙමින් ජනතාවගේ දෙවියන්ගේ සීලය එකතු කළත් බුදු කෙනෙකුගේ සීලයට සම කරන්න බෑ. අනන්ත පසේ බුදුවරු සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් යන ආර්ය උතුමන්ගේ සීලය එකතු කළත් බුදු කෙනෙකුගේ සීලයට සම කරන්න බෑ බලන්න පොඩි සීලයක්ද කියලා. ඒ නිසා හැමෝම වඳිනකොට දුහොත් මුදුන් තබා ඒ අනන්ත සීලයෙන් බබලෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න මල් පහන් ගිලන්පස දැහැත් බෙහෙත් ඖෂධ පූජා කරලා ඉඳ හිටෝ දාන ටිකක් පූජා කරන්න ඕන නිවන් දකිනා ಜಾති දක්වාම සැප විපාක දෙනවා අපායක ඉඳලා නිවන් දකින්න බෑ අන්ධයෙක් බීරෙක් ගොළුවෙක් වෙලා නිවන් දකින්න බෑ දුගී මගී අසරණ අනාථයෝ වෙලා බෑ පින්වන්ත ගුණවන්ත නැනවන්ත මිනිස්සෙක් වෙන්න ඕන දෙවියෙක් වෙන්න ඕන බ්‍රහ්මයෙක් වෙන්න ඕන මාර්ගඵල අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්නට පුළුවන්. ඒකට පින ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාව ඉහෙලින් කරන්න ඕන. සමහරක් බුද්ධ පූජාවට විරුද්ධයි. බුද්ධ පූජාව අවශ්‍ය නැහැ කියලා ඒව කරන්න එපා. මේ ලෞතර බුදු කෙනෙක් ලෝකේ පහළවන්නේ කලාතුරකින් බුද්ධ පූජාව ඉහෙලින් කරන්න ඕන. ජීවමාන බුදුරජාණන් වහන්සේද කරව පූජාව සීමාවක් නැහැ. උන්වහන්සේ ජේතවනයේ නැති දවසට පූජා සත්කාර වැඳුම් පිදුම් කරන්න තමයි ජයශ්‍රී මහා බෝධිය රෝපණය කළේ. ආනන්ද බෝධිය. දැන් ඒතකොට බුදුරජාණන් වහන්සේ නැති වෙලාවට අර බෝධියද තමයි හැමෝම මල් පහන් ගිලන්පස පරිස්කාර සියල්ල පූජා කළ වන්දනා කළේ. එහෙමනම් ජීවමාන බුදුන් දවසමයි බෝධීන් වහන්සේට වන්දනාව ආරම්භ කළේ. එන අද මොකද වෙලා හැමෝම බුදුන් වඳින්න ඕන. මල් පහන් ගිලන් ප්‍රසාදී පූජ කරන්න ඕන. ඒ අයට සුගති සම්පන්න නිවන් සම්පත් ලැබෙනවා. පූජාවට විරුද්ධ නම් කවදාකවත් සුගති සම්පන්න නිවන් සම්පත් ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කටයුතු කරන්න ඕන සීල ගුණයෙන් බැබලෙන බුදුරජාණන් වහන්සේට වඳින්න පුදන්න ඕන. ඊළඟට පින්නතුනි උන්වහන්සේට තියෙනවා ගුණ තේජස. බුදු ගුණ සීමාවක් නැහැ. ඒ සියල්ල මිතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යන පාඨයට ඇතුළත්. ඒක අකුරක් ගානෙම බලයක් තියෙනවා. ඔය මහා පඬිවරයෙක් ඉතිවිසෝ පාතේ අකුරකට මහා ගුණකඳක් ඇතුළත් කළ ගාථාවන් හදලා තිබුණා. එක අකුරකට එක ගාථාවක්. කොච්චර බලයක්ද බලන්න. එහෙමනම් බුදු ගුණ ගායනයේ ඉතිවිසෝ ගාථාව හැමෝම මෙනෙහි කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ ඇතුළත් ගාථාව ගුණ ගාථාව තමයි. ඔබලාට බයක් ඇති ගැනීමක් ලෝමහංසනයක් ඇතිවනොත් මාව සිහි කරන්න කිව්වා ඉතිබිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ යන පාතේ දජග්ග සූත්‍රයේ. ඔබලා ඉතිවිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියා මෙනෙහි කරන්න කිව්වා බුද්ධානුස්සති භාවනාව එය අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න පුළුවන් කියලා අංගුත්තර නිකායේ ඒක පැහැදිලි කළා. ඒ අනුව බුදුගුණ බුද්ධඥානාදිය සිහිපත් කරමින් වඳින පොදන අයට ලැබෙන පින සීමාවක් නැහැ. බලන්න කොච්චර බලවත්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතලා හැම කෙනෙකුම දන ගහලා නලල බිම තියලම වඳින්න පුරුදු වෙන්න ඕන කොච්චර අමාරු තිබුණා. මොකද මේ වඳින්නේ තුන් ලෝකෙම අසහායතුමා. ඊට එහා කෙනෙක් තව ලෝකේ නැහැ. ඒ පූජා වන්දනාව කරන තරමටම ආපස්සට ඒ ගෞරවය Tamanට ලැබෙනවා. ඒ පින ලැබෙනවා. එනිසේ පින බලාපොරොත්තුෙන් වැඳුම් පිදුම් කරනකොට අනන්ත ජාතිවල තමන්ට සුකිත මොදිත ජීවිත පෙළං ගත කරලා මේ සංසාර සාගරයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට ඥාන තේජස බුදුරජාණන් වහන්සේගේ ඥාන පින්වත්ති ගණන් කරන්න බෑ. ਸਰුවඥතා ඥානිය තුළු අනන්ත අපරිමාණ ඥාන සාගරයකින් උන්වහන්සේ බැබලෙනවා. ඒ තරම් ඥාන සාගරයක් උන්වහන්සේට තියෙනවා. තෙසැත්තේ ඥාන සස්සැත්තේ ඥාන චුද්ධ සබුද්ධ ඥාන සත්ත සාධාරණ ඥාන දසබර ඥාන චතුවිසරද ඥාන චතුපටි සම්බිදා ඥාන චුද්ධ සබුද්ධ ඥාන දසබල විදර්ශනා ඥාන සෝල සමහා ඥාන ඔය විදිහට පින්වත්නි ඥාන ගණන් කරන්නට බෑ අප්‍රමාණ ඥාන සාගරයක් ඒ බුදුරජාණන් වහන්සේට තිබෙනවා. අන්නේ ඥාන සාගරයේ සිහිපත් කරලා වැඳුම් පෙදුම් කරන්නට ඕන විශාල පිනක් ලැබෙනවා. ඊළඟට ධර්ම තේජස බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය තමන් වහන්සේ තේජසින් බැබලෙනවා. ඒවා පොත්වලට ගන්න ගියොත් ලෝකේ කඩදාසි මදි. අපි ළඟ තියෙන පින්නව පොත් 57 මාතෘකා ටික. දැන් ධම්මපදයේ බැලුවොත් මනෝපොබ්බංගමා ධම්මා පළවෙනි ගාථාව අපි ළඟ තියෙන විස්තර නැහැ. ඒ විස්තර එකතු කළා නම් මේ පොත් කන්දරාව කොහේ ගොඩ කරන්නද? බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මය මාස 3ක් දෙව්ලොවදී අභිධර්ම දේශනාව කළා අපි ළඟ තියෙන මාතෘකා ටික පමණයි ගලන ගඟක් වාගේ කළ දේශනාවෝ එකතු කළා නම් පින්වත්නි කොළ මදි පොත්ලිය බලන්න 45 වසරක් කරපු දේශනාව එනිසා ධර්ම තේජසකින් බබලෙන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් සත්කාර සම්මාන කරන හැමෝටම සුගතියකින්ද පුළුවන් නිවන් සම්පත් ලබන්න පුළුවන් ඊළඟට පුණ්‍ය තේජස බුදුරජාණන් වහන්සේගේ පිනනම් පිනවත්නි සීමාවක් කරන්න බෑ අර ඥාන ගුණ වගේ තමයි දැන් බලන්න මේ මහසෑ රදුන් වහන්සේට පසුගිය දා දවන්ත කොත් කරල්ලක් පළඳුවා බලන්න කෝටි කීයක් වැය කරාද කියලා ලක්ෂවලින් නෙමෙයි මුදලින් රුපියල් කෝටි සංඛ්‍යාත මුදලක් දියමන්තිය තමයි ඉහළ වටිනාකමක් ඊළඟට මේ පළඳපු ගල් වර්ගය තමයි අතිවිශාල වටිනාකමක් තියෙන. ඒ වගේම රත්තරන් කිලෝ 28ක් වැය කරමින් පාදම සකස් කළා. අතිවිශාල ධනයක් වැය කළා කාටද? බුදුරජාණන් වහන්සේට. වෙන කිසිම කෙනෙකුට ඉල්ලුවට දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටයි මේ පූජාව කළේ. දුටුගමන මහරජතුමා මේ මහා සෑය හදන්න මොනතරම් ධනයක් වැය කළාද එතුමගේ පිනට හම්බ වුණා. මේ සෑරදුන් වහන්සේගේ අභ්‍යන්තරයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ විදිහටම වැඩ ඉන රත්තරන් බුද්ධ ප්‍රතිමාව. සිද්ධාර්ථ කුමාරෝත්පත්ති විදිහටම ලෞතර බුද්ධත්වයට පත්වීම සහ ධම්සක්ෂෝතර දේශනාවයි පරිනිර්වාණය ඒ විදිහටම රත්තරණින් අබලා තියෙනවා. වාතිකාවේ රජතුමා පමණක් මේ ශාසන ඉතිහාසයේ කියවෙන එතුමා මේ සෑය අභ්‍යන්තරයට ගිය කෙනෙක්. එච්චර සද්ධාවෙන් රාජ්‍ය පාලනය කරපු කෙනෙක්. වංචාව හොරකම දූෂණ මොකුත් නැහැ. දසරාජ ධර්මයට අනුව රජකම් කළා අතිශයින් පැහැදිලා මෙතන වඳිනවා පොදනවා අන්න එතුමා විතරක් මේ සෑ ඇතුළට එක්කන් ගිහිල්ලා තිබුණා. බලන්න කොහොම පිනක්. එවැනි මහා සෑය හම්බුනේත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට. එහා පැත්තේ ජයශ්‍රී මහා බෝධිය. ඒ වඩමවාගෙන ආපු රන් කටාරම පාත්‍රයක් කියලා හිතන් දෙපා දැවන්ත රන් කටාරමක් වටිනාකම තක්සේරු කරන්න බෑ බලන්න එවැනි දේ හම්බුනේ කාටද බුදුරජාණන් වහන්සේට ඒ වගේම පින්නතොනේ බොරුම රට තියෙන විශාල බුද්ධ ප්‍රතිමාවක් රත්තරන් ටොන් 19ක් බරයි රත්තරන් ටොන් 19 ඒක රටවැසියන් පූජකලෙත් ලෞතර බුදුරජාණන් වහන්සේ වෙන කාටවත් දුන්නේ නැහැ නොබෝදා තායිලන්තයෙන් ලංකාවට වැඩමව මේ පින්නතුල සමහර විට දකින්නට ඇති මැණික්ගලේ බර ටොන් 12යි ඒකත් පූජා කළේ බුදුරජාණන් වහන්සේ තායිලන්ත වටිනා වටිනා වස්තුන් පූජා කළේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ අපේ ලංකා වාසී ජනතාවත් රාජරාජ මහා මාත්‍යවරුත් වටිනා වටිනා වස්තුන් පූජා කළේ දෙවියන්ට බ්‍රහ්මයන්ට නෙමෙයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඒ නිසා ලැබීමත්වෙන් ඉහළම ලැබීම ලැබුණේ අපේ මේ කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. වෙන කාටවත් ලැබුණේ. රාජරාජ මහා මාත්‍යාදීන් හිටියත් ඒ අයට හම්බුනේ නැහැ. මේසා විශාල වස්තුන් ලැබුණේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේට. මේ සෑරදුන් වහන්සේල පින්නතුනේ දිනපතා මේ කරන පූජා සත්කාර වන්දනාමාන සීමාවක් නෑ. අෂ්ට පරිස්කාර පූජාවන් කප්‍රොක් පූජාවන් කොඩිදජපතාග පූජාවන් දැන් ව්‍යංජන තිස් දෙකේ මහා බුද්ධ පූජාව මේ සියල්ලව මේ සෑරදුන් වහන්සේට පවත්වනවා ලංකාවාසී බෞද්ධ ජනතාව. ලෝකවාසී බෞද්ධ ජනතාව. අන්න ඒවා ගැන හිතලා කල්පනා කළ සතුට වෙන්න ඕන මේසා විශාල පුණ්‍ය තේජසක් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ජේතවනාරාමයේ කියන විහාරස්ථානයේ පින්නතුනේ කහවණු කෝටි 54ක් වැය කළා එවකට. කහවණුවක් හම්බ කරන්න දින ගාණක් යනවා. කහවණු කෝටි 54ක් වැය කළේ බුදුරජාණන් වහන්සේට වෙන කෙනෙකුට දෙයිද නැහැ. අන්න ඒවා ගැන හිතලා සතුටු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේට තමයි මේ කියන මහා පූජාවන් හම්බුනේ තමන් වහන්සේගේ පින මේවා පින්නතුනේ සාමාන්‍ය දේවල් බුදුරජාණන් වහන්සේ කළ පූජාවන් බැලුවාම මේක අබමල් රේණුවක් වාගේ බුදුරජාණන් වහන්සේ අවුරුදු ගණන් සතර දිග් භාගයේ දන්සල් දුන්නා දුගී මගී අසරණනාතාදීන් වෙනුවෙන් රත්තරං පාත්‍ර 84000ක් අමුරං පුරවල අමුරං පාත්‍ර 84000ක් රිදී පුරවල ඇතුන් 84000ක් අස්වැයන් 84000ක් කිරිදෙනුන් 84000ක් ගවයන් 84000ක් ඔය විදිහට 84000 ගානේ වටිනා වටිනා වස්තුන් පූජා කළ මහා ධනක් දුන්නා. වේලාම බ්‍රාහ්මණ කාර්ය සුමේද පණ්ඩිත කාලේ ගමනා දොළොස් දාහක බඩමුට්ටු තිබෙන ඔක්කෝම දොරවල් විවෘත කළ දන් දුන්. විශ්වන්තරාත්ම භාව කාලයේ වටිනා වටිනා වස්තු මහා පෘථුවිය කම්පා කරවමින් දන් දුන්නා. එතකොට අපි මේ දෙනේම අබමල් රේණුවක් වාගේ. උන්වහන්සේ කළ පරිත්‍යාග බැලුවාම මේ සෑයත් අබමල් රේණුවක් වගේ පරිත්‍යාගය. ලෞතුරා බුදු බව පතා තමන් වහන්සේ කළ පරිත්‍යාග සීමාවක් නැහැ. හිස දන් දුන්න, ශරීරය දන් දුන්න, රාජ්‍ය දන් දුන්න, අමුදරුවන් දන් දුන්න, දන් නොදුන්න දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ නිසා තමයි බුද්ධ රාජ්‍ය හම්බෝනේ. ඒ නිසා තමයි අද දෙනෝදාහක් ජනතාව වන්දනාමාන කරමින් මේ වගේ පූජා සත්කාර කරන්නේ. බුද්ධ ගයාවට ගිය පින්නතුන්ලාට දැකගන්න ලැබෙන්න ඇති බුද්ධ ගයාවට ලැබෙන පූජා සත්කාර වන්දනාමාන කොහොමද කිය. බෞද්ධ ජනතාව විතරක් නෙමේ අබෞද්ධ ජනතාව පවාගේල්ල වන්දනාමාන කරන සුවිශේෂී තැනක් තමයි දමදිව ඉන්දයාරාච්චයේ තියෙන බුද්ධ ගයා විහාරය. විශාල ආරක්ෂාවක් ඇතුව දැම් පවතින්. දිනපතාම ඒ විහාරයට කරන පූජාව පින්වත් ගණනය කරන්න බෑ. ඒ තරම් පූජාවන් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පින වෙන කාගවත් පින නෙමෙයි. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ පුණ්‍ය තේජසෙන් බබලෙනවා කියලා හිතාගෙන වන්දනාමාන කරන්න ඕන පූජා සත්කාර කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සීල තේජසෙන් බබලෙනවා ගුණ තේජසෙන් බබලෙනවා ඥාන තේජසෙන් බබලෙනවා ධර්ම තේජසෙන් බබලෙනවා පුණ්‍ය තේජසෙන් බබලන තේජස් පහයි මෙන්න මේ පංච තේජසෙන් බබලුනේ අනාදිමත් කාලයක් පින්වත්ටි පාරමිතා 30ක් සම්පූර්ණ කරපු නිසායි බුදු බව පතාගත් ඒ නිසා පංච තේජසකින් බබලෙච්ච මහා උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දවසක් මේ රුවන්වැලි මහසෑයට වාතිය රජතුමා පැමිණෙනකොට ඒත් අර විදිහටම සූර්යයා බැහැලා යනවා චන්ද්‍රයා උදාපත් වෙනවා ඒ මහරජතුමා ඇවිල්ලා තියෙන්නේ සිවුරඟ සේනාවත් එක්ක සර්වාභරණෙන් සැරසෙල එතුමගේ බබලීමක් තියෙනවා රාතන් වහන්සේ නමක් මේ සෑමලුවේ නිරෝධ සමාපත්තිය වැඩෙන්න අන්නේ කාරණාව ඉදිරිපත් කරපු වෙලාවෙත් ඇමතිවරයා මෙන්න මේ ගාථාව තමයි රජතුමාට ප්‍රකාශ කරේ. මහරජතුමනි සූර්යාගේ බැබලීම තියෙන දවල් කාලයට. චන්ද්‍රයාගේ බැබලීම රාත්‍රියට. ඔබතුමාගේ බැබලීම සරවාභරණයෙන් පැළදිච්ච වෙලාව විතරයි. අර රහතන් වහන්සේගේ බැබලීම නිරෝධ සමාපත්තියේදී පමණයි. නමුත් ලෞතරා බුදුරජාණන් වහන්සේ උදේ දවල් රාත්‍රී පංච තේජසකින් බබලෙනවයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා කියලා පින්නොතනේ ඒ ඇමතිවරයා මේ මළුවේදීම භාතිය රජතුමාට පැහැදිලි කළ තියෙන. එතුමා උදෙත් වෙනවා දවලොත් වෙනවා හැන්දෑවෙත් වෙනවා මෙතන වැඳලයි රාජකාරී කටයුතු වලට යන. ඒ වගේම මවුට සලකපු එකම රජුරෝ උදේ දවස හැන්දෑ තුන් වේලම මවුට ඇපෝපස්ථාන කරව තමන්ගේ දෑතින් මවුට සලකපු රජතුමා. අන්න ඒවා හොඳට දැන කියාගෙන පිනට දහමට ගොනේට පුළුවන් තරම් නැඹුරු වෙලා කටයුතු කළොත් අපටත් මරණින් පස්සේ හොඳ තැනකට යන්න පුළුවන්. ගේ දොර ගැන දුවදරෝ ගැන ඥාතීන් ගැන කල්පනා කර කර හිටියොත් නම් හොඳ තැනකට යනවා තියා දකින්නත් බෑ. මේ කරන පින්කම් හිතන්න ඕන කරන සේවය ගැන හිතන්න ඕන සීලය ගැන හිතන්න ඕන තමන් බුදුන් වදිනවා නම් ඒව ගැන හිතන්න ඕන බනහනවා නම් භාවනා කරනවා නම් ඒව ගැන හිතන්න ඕන ඒ වගේම දාන සීල භාවනා කියන පින්කම් ගැන පමණක් හිතලා හිත හදාගත්තොත් මරණයෙන් පස්සේ හොඳ තැනකට යන්න පුළුවන් කවර පින්කම කළත් දෙව්ලොව ගැන බඹලොව ගැන ප්‍රාර්ථනා නොකොල මේ පිනෙන් මට නිවන් සම්පත් ලැබේවා යන පරම පවිත්‍ර චේතනාවෙන් පමණක් පින් කළ යුතුය. ඒක බොහෝම ප්‍රබලයි. නිවන් සුව පතා කරන පින්කමේ තණ්හාව නැහැ. තරහ වෛර ක්‍රෝධ මොකුත් නැහැ වාසනාවන්ත පිනක් වශයෙන් තමයි සඳහන් කරන්නේ අන්න ඒවා ගැන කවුරුත් හොඳට දැන කියාගෙන පිනට දහමට ගුණයට නැඹුරු වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කළොත් අපද පින්වත්නි සංසාර ගමන සුඛිත මුදිතෝ වාසනාවන්තෝ යන්න පුළුවන් සතර පාදුකෙන් අත මිදෙන්න පුළුවන් අඳබිරිගලු ආත්ම භාවලෙන් අත මිදෙන්න පුළුවන් හොඳ සත්පුරුෂෝ ලබන්න පුළුවන් සුවසේ පාරමී ගුණ ධර්ම දියුණු කරලා සාන්ති ලක්ෂණ අමා මහ නිවන් සම්පත් අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. අන්නේ අදහස් ඒ ප්‍රාර්ථනාව හිතේ තබාගෙන වැඩ කරන්නට ඕන. එතකොට අද මේ උතුම් පුණ්‍ය කර්මය සිදු කරන ලබන එම්.ඒ.කේ කරුණාතිලක දොස්තර මහත්මයාත් සන්ධ්‍යා සිරාණි මහත්මිය සතුටටපත් වෙන්න ඕන. තමන්ගේ ඥාතිත මිත්‍රාදීන් කවුරුත් එකතු කරවාගෙන නැවෙදින් අද මේ ශා විශාල පින්කමක් රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ අභියස සිදු කර ගන්නට වාසනාව ලැබුණා. තමන්ගේ ධනය කාලයේ ශ්‍රමය වැය කරලා මේ සිදු කරගත්තා වූ පින අමහා මහ නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඕන. එහෙමනම් බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා තුනුරුවන්ට වන්දනාමාන කළ මේ කප්රුක් වහන්සේ ප්‍රදක්ෂිනා කළ කප්රුක බැඳලා වන්දනා මාන කළ භාවනා කළ පිරිස් සජ්ජායනා කළ මේ රැස්පත් කරගනු ලැබූ මේ කුසල සම්භාර ධර්මය දොස්තර එම්.කේ.එන්. කරුණාතිලක මහත්මාත් එවගේ මෙල්ලෙම් සන්ධ්‍යා සිරානි මහත්මියත් අපේක්ෂා කරන්නේ අභාව ප්‍රාර්ථ ඥාතිවරු හැටියට එම්.එල්. බේබිනෝනා මහත්මිය සහ ඒෂපී ඩයිනිස් මහත්මා ඇතුළු මිය පරලෝකීය තමන්ගේ පෙළපත්වල සකල ඥාති වර්ගයාත් නැසීගිය මහනුවර අත්තරගම ධර්මදාස යාලිංග සිංහ මහත්මයා සාම මෙතනියටත් නැසීගිය එල්.එම්. සුමතිපාල මහත්මයා ඇතුළු වර්ග પરම්පරාවේ පරලෝකීය සකල ඥාතිවරු සහ ඩී.ඩබ්ලිව්. එල්ඩින් නෝනා මහත්මිය මහත්මියටත් මේ පින්වත් වේවා අනුමෝදන් වේවා මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපයටපත් වේවා ආයුරා රෝග්‍ය ආදී සම්පසිද්ධ වේවා පින්වත් ගුණවත් ධනවත් විතයක්ම ලැබේවා පාරමී ගුණ ධර්ම සපුරා අමා මහ නිවන් සුවත් වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්න ඕන මේ හැමෝගෙමත් පරලෝකීය මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන්ටත් රට දෑ වෙනමින් දිවි පිදෝරන විරවන්ට විපත් කරදර වලින් මරණීයටපත් වුණ අයත් මේ රුවන්වැලි මහසෑය වැනි වටිනා වටිනා මේ සෑරදුන් වහන්සේලා ගොඩනංවා තබා භාව ප්‍රාර්ථන හැමෝමත් මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපයටපත් වේ අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්න ඕන ශාසන ආරක්ෂක ලෝකපාලක දුටුගැමුණු දිව්‍ය රාජයා විශාල දිව්‍ය රාජයා ස්වර්ණමාලී දිව්‍ය රාජයා විෂ්ණු කතරගම දෙව් රජතුමන් සමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලැබේවා දෙවියන්ටත් තමා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදුකාදයක් දීලා පින් දෙන්නට ඕන. ඔබ අපහදාවදා තබා සුජීවත් වෙන මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන්වත් මේ පින් වලින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුගති සම්පන්න ලබත්වා නිවන් සුව ලබත්වා අනුරාධපුර වාසී ලංකා වාසී ලෝක වාසී අනන්ත ලෝක වාසී අස්සම් මුල්ලක් නැරෙන්න අපාදක දෙපාදක චතුස්පාදක බහුපාදක සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින් ඇත්තෝ අමහා මහ නිවන් සුව ලබත්වා කියලා සාදුකාරයක් දීලා පින් දෙන්නට ඕන මේ රස කරගනු ලැබූ උතුම් පින් බලෙන් තෙරුවන් පිහිටෙන් අද ජන්මදිනයේ සිහිපත් කරමින් කටයුතු කරන සන්ධ්‍යා සිරානි මහත්මියගේ සුබ ජන්මදිනයක් වේවා නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පන්න ලැබේවා එම් මේකේ ඇඩ්වින් පියතුමාටත් පුඤ්ඤලතා මෑණියන්ට නිදුක් නිරෝගී සුව දිගාසිර ලැබේවා. පවුලේ දුවදරුවන් සහෝදර සහෝදරයන්ට උසස් නිදුක් නිරෝගී සම්පත් දිගාසිර සම්පත් ලැබේවා. උසස් අධ්‍යාපනයේ ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දියුණුවක් වේවා චිත්ත ශක්තිය ධෛර්ය ඥානෙ පහළ වී දියුණුවක් යහපතක් සැලසේ සුබ අනාගතයක් වේවා දේශකයන් වහන්සේලා රුවන්වැලි මහා විහාරාධීශවර නායක ස්වාමින් වහන්සේ දුල් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ලැබේවා රෝගාතුරෝ සිටින විශේෂඥ වෛද්‍ය කේ.ඒ. කල්යාණ රත්න මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා බෞද්ධානාලිකාවේ නිර්මාත්‍රෝ අතිපූජනීය දරණාම ගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් අපවත් වේවදාල සීල මහා සංඝයා වහන්සේලාටත් මේ පින් බලෙන් සුගති සම්පන්න නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදුකාරයෙන් දෙල ප්‍රාර්ථනා කරන්න ඕන. අවසාන වශයෙන් මේ රස කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ රෝන්වැලි මහ සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේලා ලාත ධාතුන් වහන්සේගේ වා ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රීපාදස්ථානයේ අනුභවයෙන්ද බුද්ධගයාව බෝධීන් වහන්සේ වජිරාසනය අනුභා බලයෙන්ද ලුම්බිනිය බරණැස කුසිනාරාම ජේතවනාරාමය වේළුවනාරාමී අපි අටමස්ථාන සොළස්මස්ථාන වල අනුභාවයෙන්ද තුන් ලෝකී පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු ਸਰුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනුභාවයෙන්ද අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම බුදුවරයන් වහන්සේලා මෙතනට වැඩම කළ පාද ස්පර්ශ භාවයට පත්වන මෙතනට වැඩම කළ උතුමන් වහන්සේලගා අනන්ත ගුණ බලයෙන්ද තණ්හං කර මේදංගල සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝවි තනෝම දස්සේ පදමනාලද පදමොත්තර සුමේද සුජාත පිය දස්සී අත් දත්ත දස්සී ධම්ම දස්සේ සිද්ධාත් තිස්සවස විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ ඕනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජාන භා බලයෙන් බුද්ධ ඍධිහාන භා බලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්යාන භාවයෙන් තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස බලයෙන් දෙවරක වරණෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් අද මේසා විශාල පින්කමේ ප්‍රධාන දායකත්වය උසලමින් කටයුතු කරනු ලබන කවරුපිටිය මූලික රෝහලේ සේවයේ නියුතු දන්ත වෛද්‍ය එම්.ඒ.කේ. කරුණාතිලක මහත්මයා ඇතුළේ පවුලේ සියලු දෙනාටමත් අකුරැස රාපියන්ද දෙකෙන් 29 ඒ ලිපිනේ පදිංචි එල්.එම්. සන්ධ්‍යාස්තිලානි මහත්මිය ඇතුළේ පවුලේ හැමෝටමත් මේ ධර්ම ශ්‍රවණලාභී මහත්තුරු මව්වරු ద్వාදරුවොත් සාදු කියා සිත පාදවාගත් හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂේ වර්ණ සැප බල ඥානයෙන් වැඩෙත්වා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා දාන සීල භාවනා පින්කම් දියුණු තියුණු වේවා තමන්ගේ රැකී ආරක්ෂාව සඵල වේවා දියුණුවක් වේවා යාපතක් වේවා දුවා දරුවන් ද සෙතක් ශාන්තියක් යාපතක් දියුණුවක් සැලසේවා අසනීප පපුළු පන්දරව නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල මග හැරේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කිරීමේ වාසනාවක් ලැබේවා මෙතෙන් පටන් නිවන් දකිනාතුරු මේ පින්කම අනුහසෙන් සතර පා දුක සාපිපාසාදී දුකක් අඳ බිරිගුළු ආත්ම භාවය දුගී මගී අසරණකමක් කිසි කලක වන්නම වේවා සත්පුරු ශාස්ත්‍රයේ නිවන් දකිනාතුරුම ලැබේවා සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නිවන් දකිනාතුරු ලැබේවා මේ ගෞතම බුදු සසුනේ මගඵල නිවන් සුව ලැබේවා නොයසේනම් එක්මන් භවයකදී අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහා මහා නිවන් සම්පත් පිණිස මේ පින්කම ඔබ අප හැමෝටම එකසේ හේතු වේවා වාසනා වේවා කියා සාදුකාරයන් දීලා කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධා එත්තාවතාචනම් හේහි සම්බතන් පුන්න සම්පදං සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම් හේහි සම්බතන් පුන්න සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතෝ යාව නිබ්බානපත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතෝ සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු යතුම් වූ ධර්මදේශනා පවත්වා වදාළ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු බාහිර පටිගත කිරීමක් අශ්වයන් පටිගත කරමින් මුළු ලෝකයටම sannivedanaya කළ දායකත්ව ධර්ම දේශනාවයි මෙලෙසින් නිමවට පත්වන්නේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි